අවසන් සමහර මේ දවස්වල උදේට අපි මොන දෙන තත්ත්වයකදී දැන් ආනපාන සතිය ගෙවිලා අවස්ථාවේ ඉන්නකොට එළියෙන් එන සද්ද ගොඩාක් තියෙනවානේ කායි සද්ද සද්දේ ඔක්කොම පා වෙනට බෑ සිංහල දෙකේ ආපම ටිකක් ටිකක් අටලැවෙන් හදනේ සම්පූර්ණ ඒ කියන්නේ ඔක්කොම බෞද්ධ සද්ද මොකද සිංහල සද්ද බෑ සුද්ධ කියන්නේ ඕක වෙන තයි. ඒ කියන්නේ ඕන සද්දයක් අහන්න පුළුවන් කටහඬ අහන්න බෑ කියන්නේ. ඕච්චක් ගියාට රැළ මොහොත ගැහුවට මියුසික් එකක් දුන්නට එන්ජින් එකක් වැඩ කරාට පිටිය කැඩුවට ප්‍රශ්නයක් නැහැ. කටහඬ ආපු ගමන් ඒ මිනිස්සෙක් සම්බන්ධ බව දැනගත්ත ගමන් ආවද දැන් අපිට වෙලා තියෙන කටහඬත් මිනිස් කටහඬේ සිංහල බුද්ධ ධර්ම කටහඬ එන්න ඕනේ. ආපු ගමන් මේක එක්ක ආවම වැඩි ආකර්ෂණයක් එන්න පටන් ගන්නවා. කියන්නේ අපි හිතේ ඒ පැත්තට විශේෂ නැමියාවක් තියෙනවා. ඒ වෙනකොට අපිට ඒක අර්ථය දැටෙන්නේ නැහැ. අපි දන්නා ඇත්තට මෙයක් කියන්නේ ඉතිපිසෝ භගවාරාන් සම්මා සම්බුද්ධ තමයි. අනතර සිංහලකට ඇන්නේ ආකර්ෂණයක් යනවා. ඒ ඒ ටික දවසක් යනකොට ඒකත් තොග බිස්නස් එකකම දාන්න ඕන සිල්වර් බිස්නස් නැතු ඔක්කොම බෞද්ධ රටා. ඒතර කපුටන්න කිසිම චෝදනාවක් නැහැ. ඊළඟට කිසි චෝදනාවක් නැහැ. ගේ කුරුලෝ කෑ ගන්න ඒව අපිට ගාණක් නැහැ. එහෙම කරන අපිට අපිට ඉද්දෙන කිපිත වෙන කොටස් හිමීරීමට අයින් කරන අයින් කරන තමයි අපි විශ්වගත වෙන්නේ. එහෙම නැත්නම් අපි අපි අපි අර හදාගත්ත එකට කොටු වෙනවා. ඒ කොටු වෙන්නේ අපේ හැදියාව මත. අපේ සංස්කෘතිය මත. අපි දන්න රුචි අරුචිකම් මත තමයි කොක්කවදී. මොකද දෙවට විග්‍රහ කරලා බලුවොත් ඔක්කොම සද්ද තරංග. මේ සද්ද නෙමෙයි ප්‍රසන්තින් සංඥා විතරයි. ශබ්ද එනවනම් કોઈ සද්දෙමුත් අපිට කරදර වෙනවා. සංඥාවක් එනවා. අරක ලෙන්ගතකම නිසා සිංහල බුද්ධඝාන ශබ්දෙට මනුෂ්‍යපතහට එනවා. ඒ නිසා ඒ ටික process වෙන්නේ සංඥාවක්. එන්නතු වේදනාවක් නැහැ දැන්. රූපත් නෙවෙයි හිතන තියෙන්නේ සංස්කාරත් නෙවෙයි හිතන තියෙන්නේ වරන් විඥානයයි සංඥාය දෙක වැඩ කරනවා සංඥාව හඳුන්වා දීමක් කරනවා මේ උඹේ જાතිය දැන් කවුටෙකුට වෙන සතෙක් මැරලා තට්ටක් හම්බුනාට මොකුත් නැහැ කපුරු තට්ටක් දැක්කොත් විශාල රැස්වීමක් ඇතිවෙනවා. කපුටේට කපුරු තට්ටක් දැක්කොත් වෙන සත්ත්වෙ මැරලා තු මස්ටිංග කාලේ යනවා. ගණන් ගන්නෑ. ඒ වගේ හැම කෙනා හැම හැම කෝඹිය කියලා කරලා තියෙනද කෝඹියක් කරනවට පස්සේ විශාල අල්මංගල්‍ය වෙනකට පවත්තලා ඒ කෝඹිය උස්සගෙන ගිහිල්ලා ආදාහනය කරලා වෙනම කටයුතු කරලා තියෙනවා. ඒක මේ මේ සංඥා කියන චෛතසිකය හරහා සිද්ධ වෙන්නේ දියුණු උසස් කෙනෙකුටම නෙවෙයි. ඒ අර සුව වර්ගයාට අදින ගතියක් තියෙනවා. ඉතින් මේකේ තියෙන්නේ නරකට ඒක. මේක පිටලා තියෙන්නේ ඒක නරකට හිටලා තියෙන්නේ ඒකෙන් තමයි ඉද්දෙන්නේ. ඒ තමයි කුපිත වෙන්නේ. නමුත් හොඳට ඒ භාවනා කරන කෙනා තේරුම් අර ගන්නවා මෙන්න සද්ද නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ සංඥාවේ ප්‍රශ්න තියෙන්නේ. ප්‍රොසෙස් වෙන තැනකදී ප්‍රොසෙස් ප්‍රොසෙස් වීමේදී ප්‍රශ්න තියෙන්නේ. කොයි එක සද්ද එනකොට කොයි සද්දෙත් එනවා. ඊට පස්සේ මේක සිංහල බුද්ධාගම සද්ද කියලා කියපු ගමන් අපි හැඟුම් බර වෙන එකක් කියනවා. ඒ වගේම කවුරු ඇඬුවත් Tamange බබාට නැහුනොත් අම්මට ඕනේ ඩ්‍රයිවර් කෙනෙකුට හෝන් එක ඇහුනත් තමයි Tamange වාහනේ හෝන් එක ඇහුනොත් එයාට ගෙන්නන්නම් කරන් තියෙන වාහනේ හෝන් එක ගන්න. ওই චූත්තුකගේ කීකියත් එයා දන්නා මගේ වාහනේ හෝන් එක ඇහුනේ. ඒ අර මේ මන්දක නැෂනල් ජෝග්‍රෆිකේ ආටිකල් එකක් තියෙනවා මේ ඒ නිසා බල්ලෝ 30ක් හදනවා. විශාල බල්ලෝ. ඒ බල්ල බව් කියනකොට නම කියලා ඌට කතා කරන්න පුළුවන්. බල්ලා ගටහඬේ 30 දෙනා අතරමැද බල්ලොම 30 දෙනෙගේ එයා කෑ ගහලා කියනවා ටොමි කෑ ගහන්න එපා. මේ දන්නවා ඒ පුරාණ ටොමි තමයි කියන්නේ. වෙනයන් කියනකොට බල්ලගේ සද්ද විතරයි. ඒක වාසිරත් අපි ලරනවා වාසිරත් ඉන්නවා. හැබැයි ඒ හඳුනා ගැනීම වැඩ පිළිවෙල මගේ න්‍යාය පත්‍රයේ තියෙන එකක් නෙවෙයි. ඒක ප්‍රෝග්‍රෑම් වෙච්ච එක. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මේ දවස්වල අත්දකින්න දේ කොහොම අපූර්ව දෙයක් තියෙනවා. දැන් උදේ පාන්දර හතරේ ඉඳ ගන්න එකයි. ඒක ගිය ගමන් එතෙන් අපි ඉඳ ගන්න එකේ සද්දබද්ද මොනවත් නැහැ. හොඳට අපි භාවනාව කියන බලාපොරොත්තු වෙන දේ සමාජයත් එක්ක හොඳට ගැඹුරට යන්න. ඊට පස්සේ අර කලබගෑනිය පටන් ගන්නකොට නොයෙක් භාෂාවල සත්‍යයි ඒවා එනකොට මම කරේ බැලුවා අර විදියට යන්න බෑ ඒක කැඩෙනවා කැඩෙනවා කැඩෙනවා ඊට පස්සේ ආශ්‍රව ධර්ම ඇති වෙන හැටි මේකට තරහම මොහොත් වෙන හැටි ඒවා දිහා බලාගෙන ඒක දිගේ යන්න බැලුවා ඊට පස්සේ පුළුවන් වෙලා තරක කරනවා අනිත් වෙලාවට හිත දිහා බලලා මේකෙන් එන ප්‍රතික්‍රියාව ඒක බලනකොට ඉන්දින්න අරකට ප්‍රතික්‍රියාව අඩුවේදී සංසුන් වෙන්න පටන් ඉතින් ඒක මම මන්දක්ක තවත් පැත්තක් මේ ඒක පොහුනේ බොහොම අපූර්ව දෙයක් තියෙනවා ඒ වගේම අපි දැක්ක ස්වාමීන් වහන්සේට ඊයේ වෙච්ච සිද්ධියක් කවුරුන් සමාජ දලියෙත් ඇති මේ පිරිසක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ පදක් මේ භාවනා කරනකොට වටේට ඇවිල්ලා වෙන තරමට කිට්ටු වුණා. ඒ ස්වාමීන් වහන්සේගේ වැඩි කරගෙන මට මට මොන තාලෙකවත් මේක සරත් වුණ කියලා තේරෙන්නේ නැහැ. මම දවස් ටිකේම try කරා මෙච්චර දුර මේක ලබන්න එන්න ඕනද කියලා. මම දන්නේ හොඟ දෙනකොට මේක අත්දැකීමක් වෙනවා කියලා. මොනම ක්‍රමයකින්වත් මට තේරෙන්නේ නැහැ මේ පර්ත් වල ඉන්නකොට මට පර්ත් වල තේරුන්නේ නැහැ. මේ වෙන තැනක ඉන්නේ කියලා. නිසලව නේද ඉන්නේ මෙහෙදි ඉන්නේ කියලා. ඇහැ අගෝසාව නැතුව නෙවෙයි. කොහොමඩක්වත් මේ වෙන තැනකට ගියා කියන හැඟීමක් ඉන්නේ. හැබැයි එන්නේ භාවනාට හරියන්නේ නැති වෙලා ඉතින් අවුච්චලයි මොන තාලෙමත් කරන්න බෑ. ඒක ගිහලා සෙටල් වුණානේ. ඊට පස්සේ මට මේ කොතනද ඉන්නේ මොනවද කරන්නේ මොනම දෙයක්වත් එන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා මේ අපරාධ ට්‍රිප් එකට උදාන් ගෙවුවේ කියලා. ඒකට තාවයි විශේෂයක් වැඩියකුත් නැහැ. දුකකුත් නැහැ. 10ම පුදුමාකාර සද්දහින් බලනවා. ඒ gadol වලට වඳිනකොට පේනවා. මට ඇත්තටම සද්දාවක් හිතෙනවා. ස්වාමීන් වහන්සේ මේ පැත්ත මම දකින පුද්ගලික වශයෙන් භාවනාවට මෙච්චර බාධා එන එක බුද්ධාගම කරන කට්ටියගෙම වෙන අවස්ථාවලක් නිසා තමයි අත්දකින්න නැහැනේ. ඉතින් අර අර ට්‍රේනින් එකට හොඳයි. ඒ කියන්නේ අර සද්දයක් අරන් මේ ඔක්කොම ඉන්නකොට අපි ආනාපාන සතිය ගන්න එක උපකරණයක් විතරයි හිත දියුණු කරන්න. එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේක විතරක් නෙවෙයි මේක දිහා බලපුවම මේකට එන ප්‍රතික්‍රියාව ඊට පස්සේ අපිට බැලන්ස් කරන්න පටන් ගන්න පුළුවන් වෙන පුහුණුවක් වගේ තියෙනවා. ඔය මේක ඇත්තටම අර අපිමත් සියාගෙන අපි මෙතෙන් ආවේ එන්නේත් ඔක්කොම බෞද්ධයෝ හැම කෙනාම ජීවිතේ පළවෙනි වතාවට අයලකන වන්දනාවක් කරෙන්නේ. ඉතින් මේ මිනිසුන්ට සම්පූර්ණ මේකට කරන්න අයිතිවාසිකමක් තියෙනවා. ඒකට අපි නිවෝදහ කරන්න ඕනේ. ඒක කරදරයක් කරගන්න පුළුවන් අපිට. මේ බෞද්ධයම ඇවිල්ලා බෞද්ධයේ වැඩ පිළිවෙලට බාධා කරනවා. ඒ වෙනත් අපිට හිතන්න පුළුවන් දරුවෝ 10 15 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් අර අලුත හදපු වදපු දරුවට අනුග්‍රහ කොහොමද කරන්න එපා. ඉතින් අනිත් දරුවෝ කරබනේ ඉන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා අරක ඉල්ලනවා, මේක ඉල්ලනවා, මේක ඉල්ලනවා. ඉතින් අම්මට කරන්න දෙයක් නැහැ. අම්මට කියන්න වෙනවා හොඳයි ඔයා ගිහිල්ලා අරක ගන්න මම නංගිට කිරි දෙනවා. අම්මා නංගිට කිරි දෙනවා. අනිත් කච්චි අනිත් වැඩ කරගන්න හදනවා වගේ. අම්මට බෑනේ ලොකු දරුවට බනින්නේ. එයාත් අම්මගේම දරුවෙන්නේ. අනේ වගේ පුහුණුවකට යන්න පුළුවන්. ඉතින් නමුත් මම හිතන්නේ මුස්ලිම් මිනිසෙකුට ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ කියලා. මොකද මිනිස්සු හැමදාම වැඩ කරලා තියෙන්නේම සෙනගේ. පල්ලියට ගියත් සෙනගේ. මේ මේ ඔයද මක්කමට ගියා සෙනගේ තමයි. සත්‍ය ඒ සත්‍ය සමාධියක් නැති වෙන්නේ නැති. ඒ මිනිස්සු කිසිම එකේ බාධාවක් නැහැ. මොකද හැදිලා තියෙන ඉඳ ගන්නකොට සමෝ හැංගීමෙන් උරෙන් උර ගැටෙන්න ඉන්නවා. උරෙන් උර ගැටීම නැත්නම් ඒගොල්ලන්ට එන්නේ නැහැ මේ කොමියුනිටි ෆීලිං එක. ඒ නිසා ඒ මිනිස්සුන්ට මේක ප්‍රශ්නයක් නැහැ. සර්වඥාන්සේ කියලා දෙන්නේ නැහැ බුලන්තර විශ්‍රාම වෙද්දී කියලා. ඒක නිසා මේක මේ in vitro in vivo experiment එක ලැබ් එක ඇතුලේ එකයි. ෆීල්ඩ් එකේ කරන එක්ස්පෙරිමන්ට් එක. මේක ෆීල්ඩ් ලෙවල් එකේ එක්ස්පෙරිමන්ට් එක. ඒක දාලා බලන්න ඒක දාලා බලුවේ නැත්නම් වැඩක් නැහැ මේකේ. අරක නිකම් මේ නිකම් පිටතර රබිනා වගේ ඇතුලේ තියාගෙන මේක නෑ ඕඩ තරම් සුවඳ જાති තියෙනවා. ඕන තරම් සත්ත්ව જાති තියෙනවා. ඕන තරම් ඒ જાති තියෙන ඒ තියෙදි අරගෙන යන්න පුළුවන් නම් හොඳයි. ඇති මනෝට බුදු වෙනවනම් බුදු වෙන්න ඕනේ ඉන්දියාවේ. ලංකාවේ බුදු වෙලා වැඩ නැහැ. හොඳ එකට එන්නේ මෙහෙන් තමයි. සියලු අභියෝග හරහානේ ඇවිල්ලා